ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ වතුරුගම බටේපොළ ධම්මවික්‍රම මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද මෙල්සිරිපුර ධම්ම කුසල ස්වාමින් වහන්සේ නමෝ තස් මගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් මගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් මගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අරියං කෝ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාමි ස උපනිසං පරික්කාරං තන්සුනාත සාදුකම් මනසි කරෝත වාසිස්සාමිති සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනි මේ පින්නතුන් සූදානම් වෙන්නේ ඒ උතුම් වූ තථාගත අරහත් සම්මා සම්බුදු භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න ඒ අනුව හැසිරিলা තමන් යම්කිසි ලබාගත් මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අද මම ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන පින්නතුනේ මජ්ක්‍ධිම නිකායේ බුද්ධ ජයන්ති තුන්වෙනි පොතේ තියෙන මහා චත්තාරිසික සූත්‍රය ආශ්‍රයෙන් තමයි මේ ධර්මය දේශනා කරන්නේ. මේ දේශනාව ආර්ය වූ සම්මා සමාධිය කියන්නේ මොකක්ද කියන කාරණාව තමයි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. පින්නතුනි භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මේ ආර්ය වූ සම්මා සමාධියක් තියෙනවා මහණෙනි. මම ඒ දේශනා කරනවා හොඳට අහගෙන ඒ අනුව හිත පිහිටවාගෙන ඒක මෙනෙහි කරන්න, ඒ අනුව කටයුතු කරන්න කියන කාරණාව පෙන්වනවා. එතකොට මේ ආර්ය සම්මා සමාධියට සපරික්කාරය ඒ වගේම උපනිශ්‍රය වෙන්නේ මොකද්ද සපරික්කාරය වෙන්නේ මොකක්ද කියන කාරණාව පෙන්වනවා. භාගතුන් වහන්සේෙහිදී පෙන්වන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මෙන්න මේ කාරණා හත. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධිය තියෙන අන්තිමටනේ. එහෙනම් මූලිකව තියෙන හත තමයි එහෙනම් සම්මා සමාධියට උපනිශ්‍රේ වෙන්නේ. එහෙනම් ඒ උපනිශ්‍රේ වෙනවා ඒකට පරිස්කාර වෙන්නේ ඒ කාරණා හතමයි. ඒ කාරණා හතෙන්ම තමයි සම්මා සමාධිය ඇති වෙන්නේ. එහෙනම් මේ ආර්ය වූ සම්මා සමාධිය කියන කාරණාව පෙන්වන්න කලින් භාග්‍යතුන් වහන්සේ මොකක්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ කියන කාරණාව පෙන්වනවා. මොකක්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ කියලා. සම්මා දිට්ඨිය ආකාර දෙකක් පෙන්වනවා පෙන්වන එකක් තමයි මේ සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා කියලා පෙන්වන කොටසක්. කියන්නේ කෙලෙස් ආශ්‍රව තියෙනවා ඒ වගේම නැවත උත්පත්තියක් සකස් වෙන්න හේතු වෙන පිනක් තියෙනා වූ ආර්ය ශ්‍රාංක මාර්ගයට අදාළ වෙන්නා වූ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ වගේම තව ආර්ය ශ්‍රාංක මාර්ගයේ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක තමයි අනාසවා ලෝකුත්තර මග්ගංගා කියලා. ඒ කියන්නේ කෙලෙස් ආශ්‍රව නැහැ, උපදී විපාක නැහැ. ඒ වගේම පිනක් කියන කාරණා ඇති වෙන්නේ නැති අනාශ්‍රවයි. ආශ්‍රව නැති ලෝකෝත්තරයි කියලා කියන්නේ මේ නිර්වාණ ස්පර්ශ කරන්නා වූ ආර්ය ශ්‍රාංක මාර්ගයකුත් තියෙනවා. ඒකේ සම්මාදිට්ඨියක් තියෙනවා. අන්න ඒ සම්මාදිට්ඨිය ආකාර දෙකක් මෙතන පෙන්වනවා. ඉතින් පින්නතුනි අපේ මේ පුණ්‍ය භාගය එහෙම නැත්නම් මේ පිනක් කැඩෙන ආර්ය ශ්‍රාංක මාර්ගය මොකක්ද කියන කාරණාවේ සම්මාදිට්ඨිය පෙන්වනවා. භාගතුන් වහන්සේ ඒ සම්මාදිට්ඨියේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලත් මේකට කියනවා. එතන මේ කම්මස්සගතා සම්මාදිට්ඨියේ ඉස්සල්ලාම අපි මෙන්න මේ මිච්ඡාදිට්ඨිය මොකද්ද කියලා හඳුනාගන්න කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය වශයෙන් හඳුනා ගැනීමත් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය වශයෙන් හඳුනා ගැනීමත් පින්නතුනේ ඒ සම්මාදිට්ඨියයි කියලා පෙන්නනවා. එතකොට අපි ඉස්සල්ලා දැනගන්න ඕනේ මොකද්ද මේ මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ. දැන් බ්‍රහ්මජාල සූත්‍රය වගේ දේශනාවල විශාල මිත්‍යා දෘෂ්ටි ප්‍රමාණයක් පෙන්නනවා. දැන් මෙතන පෙන්නනවා දසවස්තුක මිත්‍යාදිත්‍යය. ඒ කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය අනෙක් පැත්ත තමයි දසවස්තුක මිත්‍යාදිට්ඨිය. ඉතින් මෙතන මේ පෙන්වන කාරණා තමයි දැන් යමෙක් හිතනවා නම් මේ දුන් දේ විපාක නැහැ කියලා. ඔය දන් දෙන ඒ වගේ වගේ විපාක නැහැ කියලා මොන හරි දෙනවා නම් ඒක මිත්‍යාදිට්ඨියක් කියලා පෙන්වනවා. ඊළඟ කාරණාව තමයි අපි ඔය කරන මල් පූජා වගේ දේවල් තියෙනවනේ පූජා. ඒ කියන්නේ අපි යාග කරනවා කියලා කියන්නේ යාග කියලා කියන්නේ පූජාවල් කරනවා. ඒ පූජාවල් වගේ වගේ ආනිසංස නැහැ. එතකොට මහා පූජාවේ මහා ආනිසංස නැහැ. දැන් සමහර අය හිතනවා එක මලක් පූජා කරත් එකයි මල් 1000ක් පූජා කරත් එකයි. එක බත් පිඟ බත් මුලක් දුන්නත් එකයි බත් පිඟන් 1000ක් පූජා කරත් එකයි දෙකේම එක ආනිසංස. එහෙම නැහැ පින්නතුනේ. එකක් කරනකොට අතහැරීම වෙනස්. තණ්හාවේ ගොඩක් කරනකොට අතහැරීම වෙනස්. එහෙනම් ඒක මිත්‍යා දිට්ඨියක් කියලා පෙන්වන්නේ. ඔක්කොම එකයි නෙවෙයි. ඊළඟට සත්කාරයේ විපාක නැහැ කියන එකත් ඒකත් මිත්‍යා දිට්ඨිය. ඒ කියන්නේ සත්කාර කරනවා කියලා කියන්නේ මොන හරි දෙනවා, උදව් කරනවා, හ්ම් කෙනෙකුට උපකාර කරනවා කියලා කියන්නේ මුදලින් වෙන්න පුළුවන්, ශ්‍රමයෙන් වෙන්න පුළුවන්, නේද? ඒක සංඝයාට වෙන්න පුළුවන්, වෙන කාට හරි වෙන්න පුළුවන්. ඒ වගේ උපකාරයක් කරපුවාමත් ඒකේ පිනක් නැහැ කියලා එහෙම හිතනවා නම් ඒක විපාකයක් නෑ කියලා හිතනවා නම් ඒකත් මිත්‍යා දිට්ඨි ගණයට එන්නේ. දැන් ඔයත් කල්පනා කරන්න ඔයත්න්ගේ මෙහෙම මිත්‍යා දිට්ඨියෙන් තියනවාද කියලා කාරණාව. එතකොට එන්නේ දසවස්තුක මිත්‍යා දිට්ඨියට. ඊළඟ කාරණාව තමයි මේ පිම්පව්. ඒ කියන්නේ පිම්පව් කියලා දෙයක් නැහැ, වගේ විපාක නැහැ. පිනේ විපාක නැහැ, පවේ විපාක නැහැ. කියන්නේ කුසල ධර්මයන් වල විපාකයකුත් නැහැ, අකුසල ධර්මයන් විපාකයකුත් නැහැ කියලා. ඒකේ බුදුහාමුදුරන් කාලේ ඒ සමහර ශාස්ත්‍රවරු ඒ වගේ දේවල් දේශනා කරලා තියෙනවා විපාක නැහැ කියලා. නේද? එතකොට ඊළඟ කාරණාව තමයි අර කෙනෙක් හිතනවා පරලෝ හිටපු කට්ටියට ඒ කියන්නේ පෙර භවයන් වල අපි ඉපදිලා තියෙනවා සාමාන්‍යද නම් හිතනවා එහෙම භවයන් නැහැ. ඒ භවයන් නැහැ. ඒ ඒ වගේ භවයන් වල ඉඳන් නෙවෙයි මෙලොවට ආවේ මෙලොව එකපාරටම පහළ වුණා කියලාම හිතනවා. එතකොට ඒ ඒ වගේම තව කට්ටියක් හිතනවා මේ භවයෙන් පස්සේ නැවත ආය භවයක් නැහැ කියලා. ආය උප්පත්තියක් නැහැ. එයාලා දන්නේ දැන් මේ තියෙන එක විතරයි. ඊට පස්සේ කලින් තිබ්බා කියලා ඒවත් නැහැ. ඒක තමයි කියන්නේ එළව මෙලව නැහැ කියලා කියන්නේ සාමාන්‍ය ජීවිතේ. ඒ කියන්නේ මෙලව ඉන්න කට්ටිය හිතනවා එයාලා හිතනවා මිත්‍යා දෘෂ්ටිනේ අය පරලොවක් කියලා එකක් එහෙම නැහැ. දැන් මනුස්ස ජීවිතේ අපි දන්නේ එක මනුස්ස ආත්මයේ මේ එක මනුස්ස කොට්ටාශයක් විතරයි. නමුත් මේ කෝටි ලක්ෂයක් සක්වල මිනිස්සුයෝ ඉන්නවා තව. දෙවිවරු ඉන්නවා. අපි ඒ තැන්වල උපදිලා තියෙනවා. ඉතින් මේ විදිහට දෙවිවරු වෙලා නිරේ තිරිසන් ලෝකෙම ඉපදිලා තියෙනවා. නමුත් හිතනවා එහෙම නැහැ. ඒ කියන්නේ මේ මේ ලෝකේ ඉන්න අය හිතනවා පෙර භවයක් නැහැ කියලා. ඊට පස්සේ මේ භවයේ ඉන්න අය හිතනවා අය අනාගතේ එහෙම එහෙම එකක් නැහැ කියලා. ඉතින් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. ඉතින් එහෙනම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටි වල එන කාරණාව. ඊළඟ එක තමයි පින්නතොනේ මව කියලා සුවිශේෂ කෙනෙක් නැහැ, පියා කියලා සුවිශේෂ කෙනෙක් නැහැ කියලා හිතන එක ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. දැන් සාමාන්‍ය කෙනෙකුට බයිනකොට තියෙන අකුසලයට වඩා වැඩි අකුසලයක් තියෙනවා කාට බැනපුවාමද? අම්මටයි තාත්තටයි බැනපුවාම. එතකොට දැන් සාමාන්‍ය මතක තියාගන්න සෝවාන්, සකදාගාමි, අනාගාමි වහන්සේ නමක් මරුවක් මතක තියාගන්න අම්මා කෙනෙක් මරණ කෙන තරම් පාප කර්මයක් නැහැ තාත්තා කෙනෙක් මරණ එක තරම් පාප කර්මයක් නැහැ ආනන්තරේ පාප කර්මයක් කියන්නේ රහතන් වහන්සේ නමක් මැරුව එහෙනම් බලන්න මේ ගුණස්කන්ධයෙන්ද ඒ සුවිශේෂයි අම්මා කියන කෙනා සුවිශේෂයි තාත්තා කියන කෙනා සුවිශේෂයි ඒ නිසා තමයි මව කියලා විශේෂ කෙනෙක් නැහැ පියා කියලා විශේෂ කෙනෙක් නැහැ කියන එකත් මිත්‍යා දෘෂ්ටියක් විදිහට පේනවා. ඒ වගේම ඕපපාතික සත්වයෝ නැහැ කියලා හිතන එකත් එහෙමයි දෙවිවරු වගේ පෙරේතයෝ වගේ ඒ වගේ අය නැහැ කියලා හිතනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ නේද හුඟක් ඒ විදිහට ඕපපාතික සත්වයෝ ඉන්නව නේද? ඉතින් ඒක මිත්‍යා දෘෂ්ටියක් නැහැ කියලා හිතනවා. ඊළඟ එක තමයි මේ ලෝකයේ යථාර්ථය අවබෝධ කරගෙන මේ ඇත්ත ඇතිසැටියෙන් අවබෝධ කරගත් උත්මයෝ නේද? ඒ මෙලෝ පරලෝ දැනගෙන දේශනා කරන උත්තමයා මේ ලෝකේ බිහි වෙන්නේ නැහැ කියලාලා හිතනවා. ඒ කියන්නේ බුදුවරු වගේ අය ඒ වගේ උත්තමයන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ කියලා හිතන එකත් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. කොන්න ඔය මිත්‍යා දෘෂ්ටියන් වලට කියනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් මේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දැනගත්තා නම් අන්න ඒක දැනගන්න එකත් ඒක මොකද්ද සම්මා විද්‍යාව. එහෙනම් මේ මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි වශයෙන් දැනගන්නවා. ඒ වගේම සම්මා දිට්ඨිය කියපුවම දසවස්තුක සම්මා දිට්ඨිය කියන්නේ පැත දුන් දේ විපාක තියෙනවා. ඒ කියපු කාරණාවල ප්‍රතිවිරුද්ධ එක තමයි සම්මා දිට්ඨිය. එහෙනම් මේ දසවස්තුක සම්මා දිට්ඨිය මොකද්ද? දසවස්තුක මිත්‍යා දිට්ඨිය මොකද්ද? ඒක මිත්‍යා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය වශයෙන් දැනගන්නවා. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් දැනගන්නවා. අන්න ඒක ඇවිල්ලා ඒ කාරණාව තමයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. එතනදී ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මේ සම්මා දිට්ඨියේ කොටස් දෙකක් තියෙනවා පින්නතුනේ. එකක් තමයි සාසවා පුඤ්ඤ භාගය පිනක් සිද්ධ වෙන සම්මා දිට්ඨිය. දැන් ඔයත්ෝ දන් දෙනකොට, සෙල් රකින්නකොට, භාවනා කරනකොට පිනක් සිද්ධ වෙනවානේ. ඒකනේ කියන්නේ අය ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියලා කියනනේ. දන් දෙනවා කියන එක මොකද්ද? පුණ්‍යක් ක්‍රියාවක්. සිල් රකින්නවා කියන එකත් පුණ්‍යක් ක්‍රියාවක්. භාවනා කරනවා කියන එකත් ඒකත් පුණ්‍යක් ක්‍රියාවක්. ඒකේ මතක තියාගන්න භාවනා කරනකොට විපස්සනාව කියලා වැඩුවා. ඒක ගිහිල්ලා අවසානයේ ඥාන වැඩෙනවා අනුලෝමක් ඥානය කියලා. ඥාන උදේවයි ඥානය ඇතුළේ ඒ නව මහ විදර්ශනා ඥානවල අවසානයේ තියෙන අනුලෝමක් ඥානය. මේ අනුලෝම ඥානය දක්වා වැඩෙන තැනින් අපි නැවතුණත් එතන තියෙන පිනමයි. හතර එතනින් පිනෙන් නවතිනවා. එතන එහාට තමයි ගෝත්‍රභූ ඥාණයෙන් එහා පැත්තට තියෙන මග්ග ඥාන ඵල ඥාන ලැබෙනකොට තමයි ලෝකෝත්තර බවට පත් වෙන්නේ. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ යම්කිසි කෙනෙක් මගඵල ලබන අවස්ථාවක ඇතිවෙනා වූ ඒ සම්මාදිට්ඨිය තමයි එතන පෙන්වන්නේ. ඒ නිසා මේ ලෞකික සම්මාදිට්ඨිය එහෙම නැත්නම් මේ ලෞකික කිව්වට සාසවා පුඤ්ඤ භාගියා කියන කෙලෙස් ආශ්‍රව තියෙනවා. නැවත උප්පත්තියක් තියෙනවා පිනක් තියෙන ඒ සම්මා දිට්ඨිය තමයි පෙන්වන්නේ. එතකොට අනාශ්‍රවයක මොකද්ද? එතකොට අනාශ්‍රව සම්මා දිට්ඨිය පෙන්වනකොට මේකේ භාගතුන් වහන්සේ සූත්‍රයේ පෙන්වන එකේ යම් ප්‍රඥාවක් තියෙනවා අපිට. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය වෙන ප්‍රඥාව එතන තියෙනවා. එතකොට ප්‍රඥා ඉන්ද්‍රියක් කියලා එකක් පහළ වෙන එතන. ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ නිවනට නායකත්වය දෙන මේ දැන් අපි දන්නවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. මේ නිවනට අධිපතිකම දරනවා කියන කාරණාවත් එතන පෙන්වනවා. එහෙම නැත්නම් මේ නිර්වාණයට නායකත්වය දෙනවා කියන කාරණාව පෙන්වනවා. ඉතින් ඒක තමයි ප්‍රඥාව තමයි මේ ඔක්කොගෙම ඉහළින්ම තියෙන්නේ. එතකොට මේ ප්‍රඥාව තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නා වූ ප්‍රඥාව. ඉතින් අන්නේ ඒ එතනදී ප්‍රඥාව ඉන්ද්‍රියක් වශයෙන් ප්‍රඥාව බලයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ මේ ප්‍රඥාව වැඩෙනකොට අපි දන්නවා බොජ්ජංග ධර්මවල ධම්මවිචේ සම්බොජ්ජංගය කියන එක වැඩෙනවා. දැන් සති ධම්මවිචේ විරිය පස්සද්ධි සමාධි කියලා යනාදි වශයෙන් උපේක්ඛා ආදි වශයෙන් සත්බොජ්ජංගයක් වෙනවා. එතනදී භාගතුන් වහන්සේ මේ පෙන්වන්නේ මේ විදිහට යම්කිසි කෙනෙක් දුක කියන කාරණාව අවබෝධ කරගත්තා නම් එනංගම ප්‍රඥාවක් තියෙන්න ඕනේ. දැන් සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය ජීවිතයේ හිතන්නේ මේ ඔක්කොම මොනා කියලාද සැපයි කියලා. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සියලුම දේවල් මේ සංස්කාරයන් සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති. යම් කිසි දැනක සකස් වීමක් තියනා නම් පංච උපාදානස්කන්ධයේ පැවැත්මක් තියනා නම් ඒක දුකයි. නේද? පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියන්නේ නිකන් නෙවෙයිනේ. එහෙනම් ඒ හින්දා මේ දුකයි කියන කාරණාව අවබෝධ වෙනවා නම් අන්න එයාට ප්‍රඥාවක් තියෙනවා එතන. අන්න ඒ ප්‍රඥාවෙන් තමයි මේ ලෝකෝත්තර සම්මා සමාධියට සම්මා දිට්ඨියට එයාපත් වෙන්නේ. එහෙනම් පළවෙනි සැරේට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන අවස්ථාවේදීනේ ওই මග්ග ඥානය ලැබෙන්නේ. එහෙනම් දැන් සෝවාන් ඵලයේ යම්කිසි කෙනෙක් සාක්ෂාත් කරනවා නම් ඒ පළවෙනි අවස්ථාවට මේ මග්ග ඥානය ලැබිලා සමහරලාට ඵල ඥාන දෙකක් තුනක් එහෙම ලැබෙනවා. ඒ මග්ග ඥානයේ තියෙන ප්‍රඥාව තමයි මෙතන පෙන්වන්නේ. ඒ මග්ග ඥානයේ ලැබෙනකොට තියෙනා වූ ඒ ධර්ම කරුණු ටික තමයි මේ පෙන්වන්නේ. මේ සම්මා දිට්ඨිය අනාශ්‍රව ලෝක උත්තරා කියලා පෙන්වන්නේ. එහෙනම් මේ පින්නතුන්ට පැහැදිලිව පේනවා යම්කිසි කෙනෙක් එතකොට සමහර කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අනේ අපිට භාවනා කරලා ඇති වැඩක් නැහැ නේද? එතකොට පින්න වෙන්නේ කියලා. එහෙම එකක් නැහැ පින්නතුනි. ඔයත් ඔය බෝධිපාක්ෂික ධර්ම කියලා જાතියක් තියෙනවා. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීර්ය, සතර ඉර්ධිපාද, නේද? ඊළඟට පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආර්ය ශ්‍රාංග මාර්ගය. ඉතින් මේවා වඩවාගෙන යනකොට ඔය ඇත්තන්ගේ ඒ කුසලය අනිවාර්යයෙන්ම ලෝකයේ තුල තියෙනා වූ කුසලය ලෝකෝත්තර නිර්වාණයට හේතු වෙනවා. දැන් අපි ලිඳක් ඇතුලේ ඉන්න ඊට ඉන්නකොයි ලිඳක් ඇතුලේ ඉන්න කොටු වෙලා ඉන්න සංසාරය ඇතුළ දුක් විඳින සත්වය කියලා තන ලිඳක් ඇතුලේ වගේ ඉන්නේ. දැන් ලිඳෙන් ගොඩ එන්න නම් ඉනිමගක් තියෙනවා. හැබැයි ඒ ඉනිමග කොහෙද තියෙන්නේ? ඒ ලිඳ ඇතුළෙමයි නේ තියෙන්නේ ඒක. ලිඳ ඇතුළේ ඉඳන් කට දක්වාම තියෙනවා. ඒ ටික තමයි බෝධිපාක්ෂික ධර්ම. හැබැයි බෝධිපාක්ෂික ධර්ම වැඩිලා ඒකේ උපකාරයෙන් අපිට ලිඳෙන් ගොඩ එන්න පුළුවන්. ඒ කියන්නේ සංසාරයෙන් එතර වෙන්න පුළුවන් ලෝකයෙන් එහාට ගිහිල්ලා ලෝකෝත්තර නිවනට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙනම් පින්නතුනේ මේ කාරණා හොඳට තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. භාගතුන් වහන්සේ ගැඹුරු සූත්‍ර දේශනාවක් මේක. හැබැයි භාගතුන් වහන්සේ මේ කරුණු කාරණා හරියට පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. එහෙනම් දැන් පැහැදිලිව පේනවා සම්මාදිට්ඨිය ආකාර දෙකක් තියෙනවා. එකක් කම්මස්සගත සම්මාදිට්ඨිය අනිත් එක තමයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක. එහෙනම් එහෙනම් සාමාන්‍ය විදිහට දම්පැම් පූජා කරනකොට ඔයාලට ඇති වෙන්නේ මොකද්ද? ඒක තමයි ඒ ලෞකික සම්මාදිට්ඨිය. පිපිනක් තියෙන සම්මාදිට්ඨිය. ඊළඟට සිල් දකිනකොට සමත විපස්සනා භාවනා කරනකොට ඒක ඇති වෙන හැබැයි අර මග්ග ඥානය කියන තැන ලැබෙනකොටම තමයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට පත් වෙන්නේ. ඒක ලැබෙන අවස්ථාවල් හතරයි තියෙන්නේ. මොකද මේ ලැබෙන අවස්ථා හතර සෝවාන් ඵලය ලැබුණ වෙලාවේ සකදාගාමි, අනාගාමි, අරිහත් වගේ. අරියත් ඵලයෙන් පස්සේ දිගටම ඉතින් ඒ සම්මාදිට්ඨිය පවතිනවා. ඉතින් එහෙනම් මේ පින්නතුන්ට පැහැදිලිව තියෙනවා පැහැදිලිව පේනවා මෙතන එහෙමනම් මේ සූත්‍ර දේශනාවේ පෙනෙනවා මේ ලෞකික සම්මාදිට්ඨිය එහෙම නැත්නම් මේ පුණ්‍ය භාගයේ පිනක් තියෙන සම්මාදිට්ඨිය ඒ විදිහට පෙනලා භාග්‍යතුන් වහන්සේ පෙනනවා ඒ පිනක් කැඩෙන සම්මාදිට්ඨියෙන් සම්මා සංකප්පයක් තියෙනවා මොනවාද ඒ සම්මා සංකප්පය කියලා කියන්නේ සම්මා සංකප්පයක් කියලා කියන්නේ දැන් අපි දැන් සාමාන්‍ය කෙනෙකුට දැන් දන් දෙන්න හිතක් තිබුණ නැහැ. මොකද එයා දන්නේ නැති හින්දා. දැන් එයාට දන් දෙන්නේ හිතක් පහළ වෙන. එහෙනම් එයාට සාමාන්‍ය සම්මාදිට්ඨියක් ඇති වෙලාද නැන්ද? ඇති වෙලා. එහෙනම් එයා මොකද කරන්නේ? එයා නෙක්ඛම්ම සංකප්පයට හුරු වෙනවා. නෙක්ඛම්ම කියන්නේ අතහරිනවා. දැන් කාමච්ඡන්දේන තියෙන විරුද්ධ එක. කාම කාම විතක්කයක් ආවා නම් හිතට ඒක තමයි මගේ කරගන්න එක. මගේ කරගත්ත එක තරමටම තරහ යනවා. දැන් ඔයත්තන තරහ යන්නේ මොකක් හරි එකට මොන හරි දෙයක් මගේ කරගන්නවා. දැන් හිතෙන් තරහ යන ස්වභාවය තියෙනවා. ඉතින් මේ තරහ යන ස්වභාවය නැති වෙනවා මගේ කියාගත් එක මොනා කරන්න හිතුවොත්ද? අතහරින්න හිතුවා. එහෙනම් නෙක්ඛම් මේ ප්‍රමාණයට අතහරින ප්‍රමාණයටම ඔයත්තන්ට අව්‍යාපාදේ තියෙනවා. ආය අව්‍යාපාදේ තියෙන ප්‍රමාණයට හිංසා පීඩා කරන්නෙත් නැහැ. ඉතින් ඒක තමයි තියෙන්නේ. එහෙනම් ඒ දන් දෙන හිතක ඔන්න ඔය විදිහට අතහැරීම තියෙන හින්දා නෙක්ඛම් මාදී සංකප්පය යට පිරෙනවා. ඒක පුණ්‍ය භාගය පින. හරි? එතකොට ඒ වගේම යම්කිසි කෙනෙක් ඒ නෙක්කම්ම සංකප්පයෙන් එහෙම නැත්නම් මේ සම්මා සංකප්පයෙන් කල්පනා කරනවා ඊළඟ එක මොකද්ද සම්මා වාචා. මොනවාද? එයා බොරු කියන්නේ නැහැ. පරුස වචන කියන්නේ නැහැ. පිසුන වචන කියන්නේ නැහැ. කියන්නේ ඒ කියන්නේ කේලම් කියන්නේ නැහැ. ඊළඟට දොඩවන්නේ නැහැ. සම්ප්‍රප්පලාප කියන්නේ නැහැ කියලා අර වචී දුස්චරිතයෙන් එයා අයින් වෙන්න උත්සාහ කරනවා නම් එයා බොරු කියන්නේ එහෙම නැතුව අන්න එයාට ඇති වෙන්නේ පිනක්. දැන් මුසාවාදයෙන් එහෙම අයින් වෙලායි කරන තැන පිනක් ඇති වෙනවා. ඊළඟට තියෙනවා සම්මා කම්මන්තයක්. ඒ කියන්නේ සම්මා කම්මන්තය කියලා කියන්නේ එතනදී පින්නතුනේ ඒ අර අපි කතා කරපු ඒ අතහැරීම කරනවා නම් දන් දෙන වෙලාවක ඔයගොල්ලෝ ප්‍රාණඝාතය කරනවද කවුරුද? නෑ නේද? එයා එහෙනම් ප්‍රාණඝාතය මොනා කරලාද? අයින් වෙලා ඒ දානි දෙනවා. හොරකම් කරන්නේ නැතු අතහැරලානේ දැන් දන්නේ. එහෙනම් හොරකම් කරන්නේ අදත්තා දානේ අයින් වෙනවා. කාමී වරදවා හැසිරීමෙන් අයින් වෙනවා. ඉතින් මේ තියෙන කයෙන් සිදුවෙන වැරදි වලින් එයා අයින් වෙනවා. ඊළඟට සම්මා ආජීවය. එහෙනම් තියෙනවා මිච්ඡා ආජීවය සම්මා ආජීවය කියලා කොටස් දෙකක්. ඔය තියෙන වැරදි වෙන දාම් කරන ඒවා නැ භික්ෂුන් වහන්සේ නමකට හරියට ගොඩාක් තියෙනවා මිච්ඡා ආජීවය. නේද? ඉතින් මේ මිච්ඡා ආජීවයෙන් වැරදි විදිහට Taman ජීවත් වෙන ක්‍රියාදාමයන් අයින් කරලා ඒවා ඔක්කොම කරලා අයින් කරලා තමන් වංචාවෙන් ඒ වගේ දේවල් වලින් ජීවත් වෙනවනේ ඒක මිච්ඡා ජීවය. ඒවායින් අයින් කරලා සම්මා ජීවිතයට එනවා කියලා කියන්නේ ඒකයි. ඉතින් ආන්නේ කෙනාට ඊටු ටික එනම් සම්පූර්ණ වෙනවා. මොනවාද? සම්මා ආජීවයෙන් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි අනාදී විදිහට මේ ලෞකික ආකාරයෙන් පිනක් එන ආර්ය ශ්‍රාංක මාර්ගයේ වැඩෙනවා. හැබැයි පින්නතුනේ මෙතන භාග්‍යතුන් වහන්සේ අනිත් පැත්ත පෙන්නනවා. මොකද ඒ අනිත් පැත්ත ඒක තමයි ලෝකෝත්තර ආර්ය ෂ්ටාංගික මාර්ගය. ඒක කොහොමද වැඩෙන්නේ? ඒක අපි දැනගන්න ඕනේ කොහොමද වඩන්නේ කියන කාරණා. දැන් ප්‍රඥාවක් තියෙන්න ඕනේ කියලා කියවනේ සම්මාදිට්ඨිය. එතන සම්මාදිට්ඨිය සම්මාදිට්ඨි සූත්‍රය ගත්තාම ගොඩාක් සම්මාදිට්ඨිය ආකාරයෙන් පේනවා. නමුත් ප්‍රධාන වශයෙන් අපි ගමු දුක්ඛේ ඥානං. දුක්ඛ සමුදය ඥානං. දුක්ඛ නිරෝධේ ඥානං නිරෝධගාමිනී පටිපදා ඥාන යම් කිසි කෙනෙක් දුක දුක වශයෙන් දන්නවා නම් පින්නතුනි. දැන් අපි දන්නවා ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඔයගොල්ලෝ හැමෝම අපි හැම කෙනෙක්ම මොකද වෙලා තියෙන්නේ? ඉපදිලා වයසට යනවද නැද්ද? වයසට යනවා, දිරනවා, මැරෙනවා. පොදුද නැන්ද? මේක පොදේ. නිරේට ගියත් එහෙමයි, තිරිසන් ලෝකෙට ගියත් එහෙමයි, බ්‍රහ්ම ලෝකෙට ගියත් කොහෙ ගියත් මනුෂ්‍ය ලෝකේ පුදුනත් ওই කාරණාව තියෙනවා. එහෙනම් මේ දුකට ඇති වෙන්නේ මොනවා හින්දාද? අපේ තණ්හාවෙන්ද? මොකක් හරි දෙයක් නේද? දෙහා බලපුවම දැන් අපි තණ්හාව ඇති කරගන්නේ කොහෙන්ද කියන එක දැනගන්න එපයි. නේද? යම්කිසි රූපයක් අපිට ඇහැට ආවට පස්සේ කනට ශබ්දයක් ආවහම නහයට ගන්ධයක් ආවම දිවට රසයක් ආපුවාම කායට ස්පර්ශයක් ආවම මනට මොන හරි දෙයක් හිතුනහම පින්නතොනේ අපි ඒක මගේ කරගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ඒ රූපේ ලස්සනයි. මට ඒක අත්පත් කරගන්න තිබ්බනම් හොඳයි. ඒ ශබ්දය අහන්න තිබ්බනම් හොඳයි. සින්දුව ලස්සනයි. කොච්චර ලස්සන දෙයක්ද මගේ කරගන්න තිබ්බනම් හොඳයි. එහෙනම් ඒ රසය නැවත නැවත කන්න තිබුණා නම් හොඳයි. පරිම රසයි. ඒ කොතනින් දෙවිය කොහොමද දෙවිය? ඒ මොකක්ද එතනින් ක්‍රියාත්මක වෙන්නේ? ඒක තමයි අපේ තණ්හාව. එහෙනම් ඒ තණ්හාව තමයි අපිට මේ දුක ඇති වෙන්නේ. ඒ කියන්නේ මම රස බලන්න කැමති නම් ඒ රස බලන්න නැවත උපත්ය සකස් වෙනවද නැන්ද? සකස් වෙනවා. ඒ කියන්නේ රස බලන්න කැමති කෙනා ආයේ රස බලන්න උපදිනවා. ඒක කොහේ උපදේද කියලා කියන්න බෑ. දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකෙ වෙන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙ නම් කාමයේ සම්බන්ධව නැහැ. නමුත් නිරේ වෙන්නත් පුළුවන්. රස බලන්න ආවනේ බල්ලෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ රස බලන්න කැමැත්ත තියනවා නම් එයා නැවත උපදිනවා. එහෙනම් එයා නැවත උපදිනවා නම් පින්නතුනි මොකද වෙන්නේ? එයා නැවත උප්පත්තියක් වෙනවා නම් එයා ජාතිපච්චය ජරා. එහෙනම් ඉපදුනා නම් අපි හැම කෙනාම දැහැලා තියෙන දේ පේනවනේ. වයසට යනවනේ හැම මොහොතකම කුඩා දරුවගේ ඉඳන් අපි හැම කෙනාම වයසට යනවා. දිරනවා. ඒ වගේම ලෙඩ. හැම වෙලෙම ලෙඩනේ නේද? අපිට හැම වෙලේම මොන ලෙඩේ නැතත් බඩගින්න තියෙනවා. පිපාසය තියෙනවා. මල මුත්‍ර පිට කිරීම තියෙනවා. ඉතින් එහෙනම් මේ තියෙනා වූ දුක් ගොඩ අනිවාර්යෙන් හම් වෙනවා. එහෙනම් දුකට හේතුව මොකද්ද? තණ්හා. නේද? මල් පැලයක් තියනවා නම් ඒක අනේ ෂෝක් මගේ කරගන්න තියනවා නම් අපේ ගෙදර ගිහින් හදාගන්න තියනවා නම් කියලා හිතනකොටම වැඩේ වෙලා ඉවරයි නේද? ඒ කියන්නේ එතනම තමන්ගේ තණ්හාව තියෙනවා නැවත ඒක සඳහා ඒ වෙලාවේ මැරුණාම මොකද වෙන්නේ? ඒ චිත්තයෙන් මගේ කරගන්නා චිත්තයෙන් මැරුණා නැවත ජාති වෙනවා. එහෙනම් මෙතන දුකක් තියෙනවා. එහෙනම් මෙන්න මේක හොඳට තේරුම් ගත්තාම මෙන්න මේ මෙතනදී Tamanට මේ කාරණාව ඒ කියන්නේ Tamanට එතන මේ කාරණාව නිසා දුක කියන කාරණාව ඇති වෙනවා කියලා දන්න කෙනා අන්න එයා මේ දුක්ඛ සමුදය ඒ කියන්නේ තණ්හාව නැති කරන්න උත්සාහ කරනවා නිර්වාණය තමයි එතන සාක්ෂාත් වෙන්නේ. එහෙනම් එයාට ඇති වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි ඒ තමයි එහෙනම් ඇහැට රූපයක් එනකොට කාණ්ඩ සද්දයක් එනකොටම එයාට එතන ඒ මිත්‍යාදිත්‍ය ඒ කියන්නේ මෙච්චර කල් මේ මුලා වෙලා හිටිය මේක මොකද්ද එතන තියෙන මිත්‍යාදිත්‍ය මේක සැපයි කියපු එක මේ ලෝකයේ සැපයි කියපු මිත්‍යාදිත්‍ය ඒක අතහරිනවා අතහැරලා සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. අන්න එහෙම පුළුවන් එකට එයාට ඒ කියන්නේ ඒක සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒකට එයා වෑයම් කරනවා නම් ඒකට කියනවා සම්මා වායාම කියලා. ඒකට සිහිය පවත්නවා නම් ඒකට කියනවා සම්මා සති කියලා. එහෙනම් සම්මා දිට්ඨියම තමයි පූර්වාංග වෙන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය මේ ආර්ය සමාධියට පූර්වාංග වෙන්නේ සම්මා දිට්ඨියමයි. එතකොට මේ සම්මා දිට්ඨිය පූර්වාංග වෙලා ඒ කුජලයා දැන් ඒ රූපේ එනකොටම එයා ඇහැට රූපයක් එනකොටම මොකද කියන්නේ අතහරිනවද නැද්ද? වෙනදා මගේ කරගන්න තිබුණ එක එයා ඒ හිතේ අතහරිනවා. අතහරිනවා නම් එක්කම්ම සංකප්පය තියෙනවා. එතකොට අවියාපාදාය ගහන්න මරන්න යන්න හිතෙන්නේ නැහැ නේ මොකක්වත් තරහ යන්නෙත් නැහැ. දැන් ගෙදර මගේ කියලා හදාගත්ත මල් පාත්තියේ ඒකේ පණුව කනකොට නේද තරහ යන්නේ. ඒක හරක කඩනකොට තමයි තරහ යන්නේ. හැබැයි මල් පාත්තියක් හදලා නැත්තම් මගේ කියලා අරන් නැත්තම් රහතන් වහන්සේලාට එහෙම එකක් නැහැ. අන බලන්න එතන තමයි ලෝකෝත්තර තැන. එහෙනම් දැන් බලන්න මේ ලෞකික තියෙන පුඤ්ඤ භාගයක තියෙනවා අනිත් එක තියෙනවා ලෝකෝත්තර. එහෙනම් ලෝකෝත්තර හිතක අර කියන්නා වූ සම්මා දිට්ඨිය තියෙනවා නම් එයාගේ සම්මා සංකප්පය තියෙනවා නම් සම්මා දිට්ඨියටම වෑයම් කරනවා. ඒකටම සිහිය පාත්නවා. ඒ සම්මා දිට්ඨිය මූලික වෙනවා. ඒ සම්මා දිට්ඨිය මූලික වෙනවා. සම්මා සංකප්පය මොකද්ද? මොකද සම්මා සංකප්පය කියන්නේ? නෙක්කම්මේ, අව්‍යාපාද, අවිහිංසා කියන එක දන්නවා. එහෙනම් මොකද්ද මිච්ඡා සංකප්පය කියලා කියන්නේ? කාම සංකප්පය, ව්‍යාපාද, හිංසා පීඩා කරන සංකප්පය මිච්ඡා සංකප්පය. එහෙනම් එයා දන්නා මේක තමයි සම්මා සංකප්පය, මේක තමයි මිච්ඡා සංකප්පය. ඒක දන්නේ හින්දා අන්න ඒක දැනගන්න එක තමයි කියන්නේ සම්මා දිට්ඨිය. එහෙනම් එතනත් මේ කියන්නේ මේ සම්මා සංකප්පය සම්මා සංකප්පයේ වශයෙන්ොත් මිච්ඡා සංකප්පය මොකද්ද මිච්ඡා සංකප්පය වශයෙන්ොත් දන්න එකටද කියනවා මොකද්ද සම්මා දිට්ඨිය. එහෙනම් මේ සම්මා දිට්ඨිය දැනගත්තාම එයා මොකද කරන්නේ? එයා කරන්නේ අර මිච්ඡා සංකප්පය හොඳට තේරුම් ගන්න මිච්ඡා සංකප්පය ප්‍රහාණය කරන්න වෑයම් කරනවා. සම්මා සංකප්පය දියුණු කරන්න, උත්පාදනය කරන්න වෑයම් කරනවා. එහෙනම් ඒකට ඒක යාගේ සම්මා වායාමයේ බවට පත් වෙනවා. දැන් ඔයත්තන් ඔක දැන් කොතනද මට මේක වෙන්නේ කියලා එහෙම හොයන්න දෙයක් නැහැ. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් එහාට රූපයක් එනකොට මේ තණ්හාවින්ද තමයි මේක සිද්ධ වෙන්නේ. එහෙනම් මම මේ තණ්හාව මේ රූපයට ඇති කරගන්නේ නැහැ කියන තැන සිහිය පවතිනවා නම් එතන යාගේ ওই කාරණාව සිද්ධ වෙනවා. එහෙනම් එතන යාට ඒ මිච්ඡා සංකප්පය කියන සම්මාදිට මිච්ඡා සංකප්පයක් සම්මා සංකප්පයක් කියන ඒ සම්මාදිට්ඨියක් තියෙනවා. එයා ඒකට වෑයම් කරනවා. සම්මා වායාමයක් තියෙනවා ඒ සඳහා සිහිය පවත්නවා. සිහිය පවත්න එහෙනම් ගොඩක් දෙනෙකුට තියෙන්නේ නැති දෙයක් නේද? ව්‍යායාමත් නැහැ, සිහියත් නැහැ. එහෙනම් සතිය තියනා නම් මොකද වෙන්නේ? ඒ සතිය තියනා නම් ඉතින් ඉතුරුයත් සම්පූර්ණ වෙනවා. සතිය. දැන් එහෙනම් සම්මා සතියක් තියනවා එයාට. ඊළඟට තියෙන්නේ මොකද්ද? සම්මා වාචා. පින්නතුනේ සම්මා වාචා කියපුවාම එතන කියන්නේ අර ඉස්සලා කතා කරේ මුසාවාද පරුසාවාච පිසුනා සම්ප්‍රප්පලාපනේ. ඉතින් ඔව්ව ඇවිල්ලා වචී සංස්කාර කියලා කියනවා. දැන් ගැඹුරු ධර්ම කරුණ විදිහට ගත්තා වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර. ඒ කියන්නේ දැන් අපි මොන විතක්කයක්ද ගත්තේ? ලෝකයේ අතහරින විතක්කයන් ගන්න හැට රූපයක් එනකොට අපි ඒ විතක්කේ අතහරිනවා මේක දුක. මේ කනන්ට ආවත් ඒ අරමුණත් දුකක් ඇති වෙනවා. එහෙනම් දැන් මේ ලෝකය අතහරින ඉස්සල්ලා හිතුවේ මේක සැපක් සැපක් සැපක් කිය කිය හිතන එක ඇහැට කන්ට නාසයට දෙනකොට දැන් හිතනවා මේ ඔක්කොම මනා කියලා. Tamanට දුකක් ඇති වෙන්නේ කියලා. නැවත ජාති ජරා ව්‍යාධි මරණ වලටපත් වෙනවා කියන කාරණා. එහෙනම් එයාට එතනදී අර නෙක්ඛම්ම සංකප්පේ විතක්කේ තියෙනවා දැන් එතන. ඒක ਵਿਚාරය කරනවා දිගින් දිගට. විතක්ක ਵਿਚාර තුළින් එයාට සම්මා වාචා කියන එක. ඇත්තට මෙතනදී කතා කරන්නේ ගැන හොඳ ඒවා කතා කරනවා කියන එකවත් නෙවෙයි එතන වෙන්නේ කිසිවක් කතා කරන්නේ නැහැ කියන එකයි. ඔය සම්මා වාචා කියන තැන පෙන්වන්නේ ගැඹුරින්ම ගත්තා මොකද්ද? හොඳ දේවල් කතා කර කර ඉන්නවා කියන එක නෙවෙයි මග්ග ඥානයේදී වෙන්නේ මොකක්වත් කතා කරන්න කාරණාවක් නැහැ එතන. විතක්ක ਵਿਚාරයෙන් ගිහිල්ලා බලපුවාම අවසානයේදී කාරණාවක් නැහැ කිය. හ්ම් ඒ ඉන්න ඔක්කොම ප්‍රහාණය වෙනවා. විරමණය වෙනවා. අතහරිනවා. සියල්ලම සමුච්ඡේදය. කියන්නේ දැන් සීලයක් සමාදන් වුණාට පස්සේ මොකද වෙන්නේ? සීලය සමාදන් වෙලා සමාදානෙ අයින් වුණාට පස්සේ ආයෙත් කඩනවනේ. එහෙමනේ සමාදන් වෙන කාලේ හොඳයි. ඊට පස්සේ විකාල භෝජනවන්න කඩලා ඊට පස්සේ ආයෙම වෙනවා. දැන් අතන එහෙම නෙවෙයි. ප්‍රාණඝාතයේ සමාදන් වුණා ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා. දැන් ඒ සමාදන් වෙච්ච සීලය මොකද කියන්නේ? දිගටම අය ප්‍රාණඝාතයේ හිතෙන්වත් කරන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රාණඝාතය කරන්න හිතක්වත් පහල කරගන්නේ නැහැ මෙතන. ඒ වගේ ගැඹුරු තැනක් මේ පෙන්වන්නේ. ඒ නිසා සම්මා දිට්ඨිය තියෙනවා එතන එනම් එතනත් සම්මා වාචා කියන තැනට මොකද්ද මිච්ඡා වාචා මොකද්ද සම්මා වාචා කියන කාරණා පෙන්වන්න පුළුවන් එතනදී. එතකොට ඒ සඳහා තමයි මෙයා මේ වෑයම් කරන්නේ. මිච්ඡා වාචා මිච්ඡා වාචා විදිහට දැනගන්නවා සම්මා වාචාව සම්මා වාචා විදිහට දැනගන්නවා ඒ දැනගෙන ඉවරලා ඒ දෙක ප්‍රහාණය කරන්න එකක් දිනු කරගන්න හොඳ එක දිනු කරනවා නරක එක ප්‍රහාණය කරනවා. වෑයම් කරනවා ඒකට සිහිය පාත්නවා. සම්මා සති කියන කාරණාව වෙනවා. ඊළඟට තියෙන්නේ මිච්ඡා කම්මන්තය සම්මා කම්මන්තය මොකද්ද කියලා දැනගන්න. හොඳ කර්මාන්තය මොකද්ද නරක කර්මාන්තය මොකද්ද? එහෙනම් හොඳ කර්මාන්තේ නරක නරක ඒ කියන්නේ කාය සංස්කාර. ඒ අවසානයේ කාය සංස්කාරය ගත්තාම හුස්ම රැල්ල අපේ තියෙන්නේ. ආස්වාසේ සහ ප්‍රස්වාසේ. මේ ආස්වාසය ප්‍රස්වාසය කියන ගෙන් අපි අතක් උස්සන්නේ පවා පින්නතුනේ කකුලක් උස්සන්නේ පවා කාය සංස්කාරයක්. එහෙනම් මේ කාය සංස්කාරයක් කිසිම දෙයකට වෙන කිසිම දෙයකට ඒ කියන්නේ ප්‍රාණඝාතය කරන්නවත් අදත්තා දාණයටත් මේ ලෝකේ යන්න අතක්වත් උස්සන්නේ නැහැ කියන තැන තමයි හිටෙන්නේ දැන් එයා. එහෙනම් දැන් මේ භාවනාවේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය එනකොට ඒවට රස්සාවට යන්න ඕනේ අරවා මේවා මොකුත් නැහැනේ. එහෙනම් ඒ හිතේ තියෙන්නේ මොකද්ද? සම්පූර්ණ සියල්ල අතහැරිච්ච එක. එහෙනම් එතන සම්මා කම්මන්තේ සිද්ධ වෙනවා. සම්මා කම්මන්තේ නම් ඒක සඳහා වෑයම් වෑයම තියෙනවා. ඒව සඳහා සතිය තියෙනවා. එහෙනම් සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන එක එතන එකටම මේක අනුපද මේ ධාවනය එකටම ධාවන වෙනවා කියලා කියන්නේ එකටම සිද්ධ වෙනවා. ඈ එක්ක මේ එක්කම ඉස්සරහින් යනවා නැත්නම් එකට යනවා කියලා කියන්නේ මේ කාරණා ටික. ඊළඟ කාරණා තමයි සම්මා ආජීවය. එහෙනම් සම්මා ආජීවයත් එහෙනම් මිච්ඡා ආජීවය අයින් කරලා සම්මා ආජීවය දියුණු කරන්න. එයා වෑයම් කරන ඒ සඳහා සිහිය පාත්තන. එතකොට දැන් අර ඇහැට රූපයක් එනකොට දැන් අපි හිතමුකෝ දැන් භික්ෂුන් වහන්සේ නමක් ගන්නකො සාමාන්‍ය ජීවිතයේ කෙනෙකුට නැතු. දැන් භික්ෂුන් වහන්සේ නමක් තමන් ජීවත් වෙනවා මොකද්ද භාගතුන් වහන්සේගේ කර්මස්ථානයක් අරගෙන උන්වහන්සේගේ කර්මස්ථානයට අනුව මේ ඇහැ කන දිව නාසය කය මන කියන ආයතන හයෙන් ඇතිවෙනා වූ යම්කිසි අරමුණක් එනකොටම ඒ අරමුණ මේ තණ්හාවෙන් පෝෂණය කරගන්න නැතුව ඒක අතහරිනවා නම් ඇහැට රූපයක් එනකොටම ඒක අතහරිනවා නම් කණ්ඩ සද්දයක් එනකොටම තණ්හාවෙන් පෝෂණය කරගන්න නැතුව අතහරිනවා නම් එයාට ওই සම්මාදිට්ඨිය තියෙනවා සම්මා සංකප්පයේ තියෙන මේක වැඩි වැඩි යනවා. ඉතින් මග්ග ඥානය දක්වාම වැඩෙනවා කියලා කියන්නේ ඒ මාර්ග ඥානය ලැබෙන තැනදී තමයි මේ සියලු කාරණා සම්පූර්ණ වෙන්නේ. මග්ග ඥානය කියන තැනදී. ඉතින් එහෙනම් එයාට සම්මා දිට්ඨිය තියෙනවා සම්මා සංකප්පය සම්මා වාචා සම්මා කම්මන්තේ සම්මා ජීවිතේ තියෙනවා මේ තියෙනවා නම් එයාට ඒ සම්මා දිට්ඨියම පූර්වාංගම වෙලා ඒ සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන එක වැඩෙනවා. ආර්ය වූ සමාධිය කියලා කියන්නේ ඒකයි. ලෝකෝත්තර සමාධිය කියන්නේ ඒකයි. එතනදි තමයි වැඩෙන්නේ චිත්ත ඒකාග්‍රතාවය. ඒ ආර්ය වූ සමාධියේදී පින්නතුනේ මතක තියාගන්න මේ සමාධිය පදනම් වෙලා මේ ලෝකයේ ඇත්තයට පේනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකයේ ත්‍රිලක්ෂණ නගන එතනින් තමයි ඥාන වැඩෙන්නේ යාට. ඒකට කියනවා සම්මා ඥාන කියලා. ඒක කියනවා සම්මා ඥාන. එහෙනම් ඒ ඥාන ටික වැඩුණාට පස්සේ තමයි ඥාන අවසාන කියන උදේවය ඥාන, එනද බංග ඥාන, බයතුපත්ඨාන ඥාන, ආදීනව ඥාන, නිබ්බිදානුපස්සනා ඥාන, මුංජිත කම්මිතා ඥාන, පරිසංකාර ඥාන, සංකාරුපේක්ඛා ඥාන, අනුලෝම ඥානයෙන් පස්සේ අවසානයේදී පින්නතුනි පෙන්නනවා ඒ ආදීනව ඥානයෙන් පස්සේ ඒක ලෞකික ඥාන ටික එතනින් ඉවර වෙනවා දැන් තියෙන ලෝකෝත්තර ඥාන. එතෙන් තමයි මග්ග ඥානෙ නේ. ඒක තමයි විමුක්තියටපත් වෙනවා කියලා කියන්නේ. එතකොට විමුක්තිය කියලා කියන්නේ මොකක්ද? මේ විමුක්තියේදී වෙන්නේ අර ඥානවල තියෙන බලය. ඔතන ඥාන කියලා කියන්නේ බෝධිපාක්ෂික ධර්මතාව වැඩෙන්නේ. ඉතින් ඒ වගේ තියෙන බලයෙන් අපි දැන් අර රිටිපයිනව දැකලා තියෙනවද? රිටිපයිනකොට මේ පොල් අරගෙන ගිහිල්ලා අන්තිමට මොකද කරන්නේ? දුවගෙන ගිහිල්ලා රිට තියලා කනල්ල පොල් අල්ලා ගන්නවද අතහරිනවද? අතහරිනවනේ. ඒ වගේ මේ වගේ තියෙන බලයෙන් අපි මොකද කරන්නේ එහා පැත්තට විසික් කරලා දානවා. එතන තමයි ඒක තමයි මග්ග ඥානයද. ඒ කියන්නේ අර තියෙන අනුලෝම ඥානයේ දක්වා තියෙන ඥානවල තියෙන ශක්තිය ත්‍රිලක්ෂය නගපුවාම අපි අර මග්ග ඥානය කියන තැනට යනවා. ඒ මග්ග ඥානයේදී තමයි ලෝකෝත්තර සිත පහළ වෙන්නේ. එතකොට මග්ග ඥාන, ඵල ඥාන, ලෝකෝත්තර සිත. එතන තමයි පළවෙනි සැරේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ඒක තමයි එතනින් තමයි සම්මා විමුක්තියටපත් වෙන්නේ. සම්මා ඥාන සම්මා විමුක්තිය. එතකොට මෙන්න මෙතනදී පින්නතුනේ මතක තියාගන්න ආන් ඒ තැනදී තමයි ලෝකෝත්තර සිත්වල තියෙන ස්වභාවය තමයි මේ අනාශ්‍රවා ලෝකුත්තරා කියලා කියන්නේ. එතකොට මෙතන අංග 10ක් වෙන්නවා මොකද්ද? ඒ අංග 10 තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි, ඊළඟට සම්මා ඥාන සම්මා විමුක්තය. ඔය 10 කුසල් පාක්ෂයට අයිතිද නැන්ද? අයිති නේද? එතකොට ඒ ඒ තියෙනා වූ කුසල් පාක්ෂයට ඒ කියන්නේ හොඳ පැත්තේ සම්මා පැත්තේ අරමුණු ටිකක් තියෙන. ඒ හින්දා ඒ අරමුණු නිසා ඇති වෙන කුසල ධර්මයන් තව 10ක්. දැන් සම්මා දිට්ඨිය නිසා කුසල ධර්මයන් ඇති වෙනවා. සම්මා සංකප්පය නිසාත් කුසල ධර්මයන් ඇති වෙනවා. එහෙනම් සම්මා දිට්ඨිය ආදී 10ක් තියෙනවා. ඒ නිසා ඇතිවෙන්නා වූ කුසල ධර්ම 10ක් තියෙනවා. එතකොට කීයක් තියෙනවද? 20ක්. එතකොට මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප යන ආදී වශයෙන් මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ත වශයෙන් එතන 10ක් තියෙනවා. ඒ වගේම ඒකේ අනිත් පැත්තෙන් අකුසල ධර්මයන් ඇලෙනවා. මිච්ඡා දිට්ඨිය නිසා කුසලයක් ඇලෙනවා. ඒ විදිහට අකුසල ධර්ම 10ක් තියෙනවා. එතකොට අකුසල පාර්ශ්ව වෙනොත් 10යි 10යි 20ක් තියෙනවා. එහෙනම් කුසල පාර්ශ්වය 20යි අකුසල පාර්ශ්වය 20යි ඔක්කොම කීයක් තියෙනවද? 40ක් තියෙනවා. මෙන්න මේ 40 ඉඳ තමයි මේ සූත්‍ර දේශනාව චත්තාරිසක චත්තාරිසක කියලා කියන්නේ 40 ආකාරයේ ධර්මපරයයක් වෙනවා. එහෙනම් මෙතන ආනන්තරිය වූ සමාධියක් කියලා පෙන්වන්නේ මග්ග ඥානයේ ලැබෙනා වූ සමාධිය. ඒ අනිත් වෙලාවේදීත් අපි මේ සමාධිය ඇති කරගත්තට ආනන්තරිය ලෝකෝත්තර සමාධිය කියන එක පෙන්වන්නේ එතනදී. එහෙනම් මේ පෙන්නතොන්ට මේ කෙටි කාලයක් තුළ ටිකක් වේගයෙන් මේ කරුණු කාරණා කියලා දෙන්න සිද්ධ වුණේ. මොකද මේ වැඩි යුතු ධර්මයක් මිසක් මේවා පාඩම් කළ යුතු ධර්මයක් නෙවෙයි. නමුත් අපි දැනගන්න ඕනේ කොහොමද මේක වඩන්නේ. ඉතින් මොකද්ද කරන්න තියෙන ජීවිතේ? ජීවිතේ කරන් තියෙන එක දෙයයි. ඇහැට රූපයක් එනකොට මේක තණ්හාවෙන් පෝෂණය කරන්නේ නැතුව ඉඳ දැනගන්න ඕනේ. කනට ශබ්දයක් එනකොට ඒක තණ්හාවෙන් පෝෂණය කරගෙන මම මම මගේ කියා කරගන්න නැතුව මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේවා බලන්න දැනගන්න ඕනේ. ඒවා දැනගන්න දැනගන්න ඒක කරන්න කරන්න ඒකට වෑයමක් තියෙනවා ඒකට සතියක් තියෙනවා. එහෙනම් ඒ කිරීමේ කිරීම කරන්න තියෙන ස්ථාටද? Tamanට. නොකිරීම කරන්නෙත් Tamanට. කරොත් මොකද්ද වෙන්නේ? ලෝකෝත්තරයට යනවා නොකරොත් ලෝකයේ තුල ඉන්නවා. එහෙනම් ලෝකය කියන්නේ නැවතත් පංච උපාදානස්කන්ධයේ දුකම තමයි. නැවතත් වෙන්නේ අහපෝ ලෝකයේ තුලයි ජාති ජරා ව්‍යාධි ওই දුක් ටික දැන් නිකන් හිතන ජීවිතයයි මුලේ ඉඳන් හෙන්න වුණා කියලා මොනතරම් දුකක් අයගෙන ඉන්න තියනවද නේද? ඉතින් මේ මේ භවයේ තව සසරේ කොච්චරක් ඉඳලාද? ඉතින් මේ සංසාරේ නිකන් ඉන්න ගමන් තව ජීවත් වෙන්න කොච්චර කල්ද තියෙන්නේ කියලා බලන්නකෝ. දින ගාන තව ගණන්ලා බලන්න අවුරුදු 10ක් තව ජීවත් වෙනවනම් දවස් 3650 දින ජීවත් වෙන්න. ලිවට ඔය දාස් ටිකනේ තියෙන්නේ දවසෙන් දවස ඒකත් මොකද වෙන්නේ? අඩු වෙනවනේ. එච්චර ජීවත් වෙන්නෙත් නැහැනේ අපි ගොඩක් අය. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න අවබෝධ කරලා මේ ගමන යන්න උත්සාහ කරන්න ඕනේ. එහෙනම් මේ ආර්ය වූ ලෝකෝත්තර වූ සම්මා සමාධිය ඇති කරගෙන ඒ සම්මා ඥානීය සම්මා විමුක්තිය ඇති කරගෙන ඒ අවසානයේ පෙන්වන්නේ උපදී රහිත වූ අනුපාදශේෂ පරිනිර්වාණය. සෝපදිශේෂ පරිනිර්වාණය තමයි අපි ජීවත් වෙලා ඉන්න කාලේ නිවන් දකින්නවා කියලා කියන්නේ. ඊට පස්සේ ජීවත් වෙලාට පස්සේ රහත් වුණාට පස්සේ අවසානයේ පිරුණම් පානකට එදා භාග්‍යතුන් වහන්සේ කුසිනාරායණය පිරුණම් පෑවා වගේ ඒක තමයි අනුපාද ශේෂ පරිණිරවාණය. ඒ සඳහා යන ගමනක් තමයි අපිට තියෙන. ඉතින් ඒ ගමන යන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. එහෙනම් මේ මහා චාත්තාරිසික සූත්‍රයේ තියෙනා මේ ධර්ම පරයය ජීවිතේට හරිම වැදගත්. මේකට කවුරුවත් ඒ කාලෙවත් ගරහලා නැහැ කියලා කියන්නේ. අන්‍ය තීර්ථකයෝ එහෙම ඉඳලා තියෙන අය කාලේ. මේ මේ අනිත් මොනාට මොනා කිව්වත් මේකට ගරහලා නැහැ මේකට බැනලා නැහැ වාද කරලා නැහැ මොකද මේක වාද වාද කරන්න පුළුවන් එකක් නෙවෙයි මේක තමයි සත්‍යය. මේ ධර්මයේ තියෙන ගැඹුරුම තැනක් තමයි මේ පෙන්වන්නේ ලෞකික ලෝකෝත්තර. ඒතර හුඟක් කට්ටිය හිතන විපස්සනා වඩනකොට එයාලා ලෝකෝත්තරයි කියලා. නෑ විපස්සනා උපකාර වෙන්නේ බෝධිපාශික ධර්ම වඩනවා. ඒ බෝධිපාශික ධර්ම උපකාර වෙනවා. කහටද මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට. ඉතින් ඒ සඳහාම මේ ධර්ම දේශනාව ධර්ම කරුණු හේතු වේවා වාසනාව වේවා කියමින් මේ ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් කරමු. Thank you.